මෙතර ප්‍රශ්නය තියෙන්නේ මොකද පින්වතුන. අපි කොටුකොරගත රාමුව නෙමේද. මේ ලෝකේ හැම්ම එකකටම ප්‍රශ්න තියෙන්නේ අපි කොටුකොරගත්ත රාමුව. මේ අපි කොටුකොරගත්ත රාමෝ ඉක්මෝවන්න පුළුවන්නම් ප්‍රශ්නනෑ. බාහිර ප්‍රශ්නයක් කොහොමත් නෑ. බාහිර ප්‍රශ්නයක් කියන්නේ අපි යම්තනක ඇතිතනන අපි කොතන හරි ඉන්නවන අපි රාමුවක් කොටුකරගෙන අපි එතන ඉන්නවන ඒකට විරුද්ධ වෙන සැනදී බාහිර ප්‍රශ්නයක් තිය. මේ බුදුරන් වහන්සේගේ ධර්මයක් මේ ලෝකයා හොයන් නැති නිසා තමයි පින්වතුනි මේ ලෝකේ ප්‍රශ්න තියෙන්නේ අර්බුද තියෙන්නේ දුක තියෙන්නේ පීඩාව තියෙන්නේ අසහනය තියෙන්නේ මේ ලෝකේ මිනිස්සු බුදුරන් වහන්සේ පෙන්නපු ඇත්ත ධර්මයෙන් බුදුරන් වහන්සේ පෙන්වේ පින්වතුනි මේ නිකන් අලුත් දෙයක් නෙමෙයි සත්‍ය ධර්මයේ අපට පේන්නේ නැති අපි දන්නේ නැති අපට වැටහෙන්නේ නැති අපි මෝඩකම යුක්තව ඉන්න සත්‍ය ධර්මයයි බුදුරන් වහන්සේ පෙන්න. ඕක අපි හිතන්නේ නෑ. අපි ඕක හිතන්න නැතුව අපි හැමවෙලේම සමාජ අරබුදයක ගොදුරක් බවට පත්වෙනවා. නැද්ද අපි මේ සමාජ ගොදුර ඇයි සමාජ ගොදුරක් බවට පත්වෙන්නේ. සමාජ ගොදුරක් බවට පත්වෙන්නේ අපි අඥ්ඥාන නිසා. අපි මෝඩ නිසා. අපි සත්‍ය හොය නැති නිසා. අපි ඥානාන්විතයි නං අපි මේ ප්‍රශ්නේ දැනගත්තනම් සමාජ අර්බුදයකට අපිව ගොදුරු කරන්න බෑ. දැන් වෙන්නේ මොකද? අපි සමාජ අර්බුදය ගොදුරක් කරා නැද්ද? හොඳට හිතලා බලන්න. සමාජ අර්බුදය ගොදුරක් කරානේ. ඒ ගොදුර නිසා අපි රාග දේශ මොහ වර්ධනය කරගෙන අකුසල් එක්ක ඉන්නේ නැද්ද? දැන් ඒක අපට සකස් වෙන පරිසරය මොකද ආයෙත් දුකක්මනේ. ඉතින් මේක ගැලවෙන්න පුළුවන් වේද? කවදාවත් ගැලවෙන්න බෑ. අපි ඥානාන්විත වෙනකන් අපි හිතන්න පෙළමෙනකන් අපි සත්‍ය හොයන්න පෙළඹෙනකන් කවදාවත් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න බෑ. මේ ප්‍රශ්නේ හිම්මමයි. මේකේ තියෙන අවාසනාව පින්වතුනි. අපට මෙච්චර සුන්දර දහමක් ලැබිලා තියෙද්දි අන්න ඒකයි අවාසනාව. මෙච්චර සුන්දර දහමක් ජීවිතය ගැන හිතන්න මෙච්චර සුන්දර දහමක් ලැබිලා තියෙද්දි අපි සමාජයේ මේ අර්බුදයට ගොදුරු වෙලාද නැද්ද? මෙච්චර සුන්දර දහමක් තියෙන. විනාගම් වලයි නම් කමන්නේ කීයේ. ඈ වෙන පිරිස් නම් කමන්නේ කියේගේ. අපට මේ ජීවිතය ගැන හිතන්න ඇත්ත හොයන්න මෙච්චර සොඳර දහමක් තියෙනවා. එහෙම තියෙද්දී අපි මේ සමාජයේ අරබුදයට ගොදුරු වෙලා සමාජන රැල්ලටම ගිහිල්ලා අපිත් අරයාගේ අඩු මෙයාගේ අඩු මේව කතා කර කර දේශයේ වපුරමි රාගේ වපුරමි ඊර්ෂ්‍යාව වපුරමි මෙහෙම ජීවිතයක් ගත කළා තවත් දුක් විඳමින් දුක්ඛිත සත්‍යෙම යන්නේ නැද්ද දුක්ඛිත සත්‍යෙම යනවා